බුද්ධික ඉන්දතිස්ස මහත්මයා තෙරුවන් සරණයි සනන්සේ මාව ඇහෙනව නේද සනන්සේ සනන්සේ මම මේ අද ධර්ම දේශනාවට තදාරගෙන කිහිප දෙනෙක් කතා කරා ඒකත් සහ සම්බන්ධව ආපු දෙයක් සම්බන්ධයෙන් දැන් අපි දැන් මටත් දැන් ඇත්තටම සමහර වෙලාවලදී අපි කට්ටියත් එක්ක කතා කරනකොට ඒ කියන්නේ එක එක කෙනා කියනකොට දැන ඒගොල්ලෝ කතා කරනවා සමහර දැන් බෞද්ධ ධර්මයට ට විරුද්ධව දේවල් ඒ කියන්නේ දැන් ඇත්තටම ධර්මය ගැන ඒගොල්ලන්ට අපිට පැහැදිලි කරන්න බැරි අවශ්‍ය අවස්ථාවල් ඇති වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි බොහෝ වෙලාවට මම බලන්නේ මේක මම කියන්න කියන්න ඒගොල්ලන්ට මේක පැහැදිලි කරන්න මම දරන උත්සාහය කොතරම් ප්‍රතිඵලදායක ප්‍රතිඵලයක් ඇති වේද කියන එක. ඒකින් මම ගැන වැරදි හැඟීමක් ගන්න පුළුවන් මම හරියට මේක දන්නේ මේ දැන් නවීන සමාජය වුණාම හිතන විදිහ ගොඩක් වෙලාවට තියෙන අපේ ආශාව වැඩිපුරම මිනිසුන්ගේ තෘප්තිමත් තෘප්තිමත් කිරීමන හැමදැනම උත්සාහ කරන්නේ. ඉතින් දැන් මම එතකොට මම අර මම ඒකට විරුද්ධව කතා කරන කෙනෙක් හැටියට ඒගොල්ලෝ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මම බොහෝ වෙලාවට මම බලන එකක් තමයි මම ඒ වෙලාවේදී පුළුවන් නම් එයාට පැහැදිලි කරන්න යනවා. එයා තේරුම් නොගනී කියලා හිතනවනේ මම මුකුත් කතා කරන්නේ නිශ්ශබ්ද වෙන්නවා. සමහර වෙලාවට මම හොඳටම දන්නවා මේක වැරදි කියලා මේ කියන දේ يعني සමහර බුද්ධාගමට ධර්මයටත් නිග්‍රහ කරන දේවල් වෙන්න වුණත් මම නිශ්ශබ්දව ඉන්න උත්සාහ කරනවා මට පැහැදිලි කරන්න බැරි නම් يعني මට ඒගොල්ලන්ව එත්තු ගන්නන්න බැරි නම් ඒක මට එක්කෝ මම මට ඒ හැකියාව නැහැ කියලා හිතලා මම මම කොහොමද නිශ්ශබ්දව ඉන්නවා ඒක මං ඒ වෙලාවට බොහෝ සනද හිතන්නේ දැන් දැන් තියෙන ගෞතම බුදුහාමුදුරුවන්ගේ ධර්මෙ නැති වෙන කාලේ දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ආපහු පහළ වෙනකොට බුද්ධ දර්ශ බුද්ධ දර්ශනය කියන එක නැති වෙ යන්න ඕනේ. ඉතින් මම ඒ වෙලාව හිතන්නේ දැන් මේ සමාජෙ වෙන්නේ මේ වගේ දෙයක්. මේක කොහොමත් නැති වෙන්න ඕනේ. අර වගේ තත්ත්වයක් බුදුකවරෙක් පැමිණෙන්න නම් ඉතින් මම ඇයි මේකත් එක්ක ගැටෙන්නේ? ඒකින්ද මම නිශ්ශබ්ද විටියට මම වැරදක් නෙවෙයි කියලා මම හිතනවා. මම දන්නේ මම ඔබ වහන්සේගෙන් අහන්න ඕනේ මම කරන දේ වැරදිද කියන එක. මට දැනගන්න ඕනේ. දැන් අපි අපි කතා කරන්නේ උපේක්ෂාව කියලා කියන්නේ අනුමය විග්‍රහ සංසන ස්වභාවය. හ්ම්. මම මහත්තයා මයික් එක ඔෆ් කරන්නම් සත්‍යයක් නිසා. දැන් අපි කතා කළා මේ පටිපෙක්ඛාව කියන තැනට එනකොට අනුනය පටිඝ විද්ධාංශන. ඒ කියලා කියන්නේ අරමුණ අනුව අරමුණෙහි එල්බ ගන්න එකත් නවත්ත ගන්න ඕන අරමුණ සමග ගැටෙන එකත් නවත්ත ගන්න. දැන් දැන් මහත්තයාට ඒ විදිහට යම් කිසි කෙනෙකුට යමක් කිව්වහම එයා ඒක පිළිගන්නේ නැති වෙනකොට චිත්ත පීඩාවක් ඇති වෙනවා නම් එතන ඇති වෙන්නේ පටිඝය. පටිගය කියලා කියන්නේ ඒකේ විවිධ ස්වරූප තියෙනවා. පසුතැවීම, ශෝකය, භීතිය, අකමැත්ත, අප්‍රසාදය ආදී විවිධ වචන වලින් අපි හඳුන්වන්නේ පටිගයම තමයි අරමුණෙහි ගැටෙන ගතිය. එතකොට දැන් එයාට කියන්න ගියාම අපේ මනසේ ඒක කිව් එක පිළිගත්තේ නැත්නම් ඒත් පටිඝයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේක කිව්වොත් ප්‍රශ්නයක් වෙයිද කියලා හිතනකොටත් අපේ මනසේ පටිඝයක් තමයි ඇති වෙන්නේ. එතකොට මේ අවස්ථා දෙකේදීම සිත මධ්‍යස්ත කරගන්නට ඒ බුද්ධික මහත්මයා හිතන ක්‍රමේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ මේ සියල්ල මට කරන්නත් බෑ. ඉතින් ඒගොල්ලන් ඒ ඒ ගෙනාපු ප්‍රමාණය වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණය වෙන්න පුළුවන්. එතකොට මේ හැම දෙයක්ම අනිත්‍ය ධර්ම. ඒ විදිහට අපිට එහෙම හිතලා මධ්‍යස්ත වෙන්න පුළුවන්. එතකොට අපිට යම් ප්‍රමාණයකට උපේක්ෂාව ඇති කරගන්න ඒක හේතු වෙනවා. හැබැයි දැන් අපි ඒ පැත්තෙන් උපේක්ෂාව වඩනකොට අනිත් පැත්තෙන් අපට අර පුද්ගලයන් નિවරදි කරන්න ක්‍රියාත්මක වෙලා නැවත නැවත ක්‍රියාත්මක වෙලා ඒ ගැන උත්සාහවත් වෙලා ඇති කරගන්න කෞශල්‍ය එතනින් අහෝසි වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් රහතන් වහන්සේ අරහත්ත්වයටපත් වුණාට පස්සේ උන්වහන්සේ තුල ආයේ වෙනත් ಗುಣධර්මයක්වත් එතනින් එහාට වැඩෙන්නේ නැහැ. එතෙක් ඒ වෙනකන් අරහත් මාර්ගඥානෙ දක්වා උන්වහන්සේ සාංශාරිකව වඩලා තියෙන ප්‍රමාණය ඇරෙන්න රහත් වුණාට පස්සේ උන්වහන්සේගේ මනසේ කිසිදු ගුණයක් වැඩෙන්නේ නැහැ. ඒ වැඩෙන්නේ නැත්තේ අර අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කිරීමෙන් පස්සේ ක්‍රියාසිට නිසා අමුතුවෙන් ආයේ වර්ධනය වෙන කුසල් සිත් කියලා කොටසක් එහෙම එකක් නැහැ. උන්වහන්සේලාට එහෙම වැඩි දියුණු කරන්න ඕන කියලා ඕනකමකුත් නැහැ. ඊයේ සංස්කාරයන්ගේ නිස්සාරත්වය දැකලා ඒක මනසින් අතහැරලා ඉවරයි. ඉතින් අන්න ඒ වගේ එතකොට උන්වහන්සේලාටත් ඇති වෙන්නේ උපේක්ෂාවක්. ඒ රහතන් වහන්සේට ඇති වෙන උපේක්ෂාව හඳුන්වනවා ෂඩංග උපේක්ෂාව කියලා. ෂඩංග උපේක්ෂාව කියලා කියන්නේ ඇසින් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් ලබන ආග්‍රහණ, දිවෙන් ලබන රස, කයින් ලබන ස්පර්ශ සහ සිතට එන අරමුණු මේ හැම දෙයක් පිළිබඳව උන්වහන්සේට උපේක්ෂා සහගත බවක් තියෙනවා. ඇයි මේ උපේක්ෂා සහගතව ඇලීම් ගැටීම් දුරු කරලා නිසා. එතකොට රහතන් වහන්සේට ස්වභාවයෙන්ම උපේක්ෂාව පිහිටලා තියෙනවා. හැබැයි උපේක්ෂාව පිහිටනකොට මුන්නහන්සේගේ වර්ධනය එතනින් නැවතිලා. එතකොට දැන් මේ දැන් සමහර කාරණා අපට ගුණයක් හැටියට අවශ්‍යයි. එතකොට ඒ ගුණ තුල ඒ ඒ ගුණය තුල අපට සමතුලිත වෙන්න බැරි වුණොත් ඒ ගුණය නිසාම තව පැත්තක් අපට ගිලිහෙන්න පුළුවන්. එතකොට උපේක්ෂාව වගේ ගුණයක් තුල අපිට බොහෝ ශක්්‍යතාවයන් අපේ ජීවිතේ අපිට ගිලිහෙන අවස්ථා එන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ඒ තැනට ගැළපෙන විදිහට ඒ ධර්ම පුහුණු කරන්න අපි සැලකිලිමත් වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් එහෙම අනිත් අයට අනිත් අය ගැන එච්චර සැලකිලිමත් නොවි තමන්ගේ හිත සකස් කරගන්න උත්සාහ කිරීම ප්‍රමාණවත් නැහැ කියන්න බෑ. අපිට අරහත්ත්වයේ සඳහා ඒ ටික ප්‍රමාණවත්. කෙලස් නසන්න අපට ඒ ටික ප්‍රමාණවත්. එතකොට හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, ලෝක ධර්ම වශයෙන් අපි දකිනවා නම් එහෙම දැකලා අපි අපට ඒක අතහරින්න පුළුවන් නම් මේ කෙලස් නසන්න අවශ්‍ය වෙන්නේ ඒක තමයි. හැබැයි අපිට හිතෙනවා නම් අපිට මේ අනිත් අයට උපකාර කිරීමේ කෞශල්‍යයත් අපි දියුණු කරගන්න ඕන කියලා එතෙන්දී උපේක්ෂාවෙන් නවතින්නේ නැතිව අපිට සති සම්පජඤ්ඤයෙන් විවිධ ක්‍රමවලින් උත්සාහයක් කරන්න පුළුවන් මේ පුද්ගලයා දේවල් ග්‍රහණය කරන්නේ කොහොමද ග්‍රහණය නොකරන්නේ කොහොමද ඒ ග්‍රහණය කරන කෙනා හඳුනාගන්නේ කොහොමද ඒ හඳුනාගන්න ගති ලක්ෂණ මොනවද එයා හැසිරෙන්නේ කොහොමද එයා ප්‍රතිචාර දක්වන්නේ කොහොමද මේ විදිහට එයාගේ කායික මානසික අභ්‍යන්තරික බාහිර ඊළඟට ඉරියව් පැවැත්වීම ඊළඟට අංග චලන සිදු කිරීම මේ හැම දෙයක් තුළම කාලයක් යද්දී අපිට විචක්ෂණ වෙන්න පුළුවන් අපි කියා දෙන දේ අනිත් කෙනා ග්‍රහණය කරනවද නැද්ද කියන එක අප විසින් අවබෝධ කරගන්නට අපිට ලොකු පුළුල් ඥානයක් ඒ තුල ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් ඒ ඥානය ගොඩනගා ගන්න අපි නැවත නැවත උත්සාහ වෙන්නත් පුළුවන්. උත්සාහවත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් බුද්ධික මහත්මයා කිව්වා වගේ අපිට මේකේ තියෙන ලෝක ධර්මතාවයක් කොහොමත් මේව නැතිලා යනවා කියලා අනිත් ගැන හිතලා අපිට ඒක අතහැරලා දාන්නත් පුළුවන්. ඉතින් දැන් මම පෙර දිනකත් සිහිපත් කළා අනිත්‍ය කියන එක අපි දිනු කරද්දී වැදගත් වෙන්නේ අනිත්‍ය දැකීම විනා අනිත්‍ය ගෙනල්ලා තව එකක් මතට පටවලා වහලා දැමීම නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ඇරලා බුද්ධික මහත්මයාට ඒ ඒ එදා ඒ සාකච්ඡාවට සම්බන්ධ වුණාද ඒක අහන්න ලැබුණාද දන්නේ අපි උදාහරණයක් කිව්වා. අපි අර ගල්ලෙනක භාවනා කරන කාලේ කටින පිංකමක් තිබුණා. එතකොට මම උදෙන්ම අතුපතු ගාලා පිරිසිදු කරලා පිණ්ඩපාතේ ගියා. ඊට පස්සේ අම්මා කෙනෙකුයි දුවකුයි දවල් කටින පිංකම තියෙන. හැබැයි මම පිණ්ඩපාතේ ගිහිල්ලා එනකොටත් ඒගොල්ලෝ ගල්ලෙනට ඇවිල්ලා. ඇවිල්ලා දැන් මෙතන කවුරුත් නැහැ බොහෝම නිශ්ශබ්දයි හොඳට අතුපතු ගාලා වැලි මලුව සක්මන් මලුව ලස්සනට සකසලා දැන් අර ගස් අස්සෙන් ඉරේඩිය වැටලා හරිම චමත්කාර දර්ශනය. දැන් මේ අම්මා මට වැඳලා නොනවත්වා කියාගෙන කියාගෙන කියාගෙන ගියානේ කොච්චර වටිනවද කොච්චර ලස්සන තැනක්ද හිතාගන්න බෑ මේ වගේ තැනක් මේ පළාතේ තියෙනවා කියලා ඔබ වහන්සේ නම් ඒ අතින් හරිම වාසනාවන්තයි මේ වගේ තැනක භාවනා කරන්න මොදන් කියාගෙන කියාගෙන ගියා ගිහිල්ලා එකපාරට මේක නවත්තලා කිව්වා මේ කොච්චර ඉතින් ලස්සන වුණත් මේ ඔක්කොම අනිත්‍යයිනේ මේ දැකපු ඇහත් අනිත්‍යයිනේ මේ හිතපු හිතුවිල්ලත් අනිත්‍යයිනේ කියලා නැවැත්තුවා. <laughs> මට එකපාරට හිතා ගන්න බෑ මොකද්ද මේ උනේ කියලා. නම් කාලයක් මම ඒ ගැන කල්පනා කරනකොට සොයනකොට තමයි මට වැටහුනේ ඒ අම්මට මොකද්ද උනේ දැන් අර දේවල් අනිත්‍ය වශයෙන් දකින්න ඕන කියන එක අම්මා දැනගෙන හිටියා ලෝකේ උපාදාන කරන එක සුදුසු නැහැ කියලා. නමුත් දැන් Tamange මනසේ අර සුපුරුදු කාමච්ඡන්දය දැන් දෝරේ ගලාගෙන යනවා. ඒක රාගයක් හැටියට ආවනම් සුදුසු නැහැ කියලා Tamanට දැනෙනවා. නමුත් මේ චමත්කාර බව වර්ණනා කිරීම ඒක සදාචාර සම්පන්නව ඒක එළියට එන්න පුළුවන්. හැබැයි ඒකත් වැරදි නේද දැන් මේ ඇති වෙන්නේ කාමච්ඡන්දේ නේද කියලා වැටහුණු ගමන්ම එයාම මොකද කළේ අනිත්‍ය කියන කාරණේ ගෙනල්ලා ඒ මතට දාලා අරක වැහුවා. එතකොට වැහුවෙන් පස්සේ දැන් ප්‍රශ්නේ ඉවරයි වගේ පේනවා. හැබැයි අපට Tamange මනසට මොකද්ද උනේ කියන එක ප්‍රත්‍යවේක්ෂා කළොත් තමයි එතනින් එහාට අවබෝධයක් ජනිත වෙන්නේ. දැන් ඒතකොට ඒ අම්මා කලේ සමතයක්. ඇත්තටම දැන් අනිත්‍ය කියලා අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ සමතයක් නෙමෙයි විදර්ශනාව. හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ විදර්ශනා වුණාට අද බොහෝ දෙනා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සංකල්ප පාවිච්චි කරනවා සමතයක් හැටියට. එතන අනිත්‍ය දකින්නවා නෙමෙයි අනිත්‍ය නැමැති කාරණේ ගැනත් අරක වහලා දානවා. එතකොට ඒක සමතයක්. ඉතින් ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕන දැන් බුද්ධික මහත්මයා කියපු කාරණෙත් එක්කලා එතනදී අර දැන් මෙතනදී මගේ මනසේ ඇති වෙන පසුගාමී ස්වභාවය හෝ එහෙම නැත්නම් වික්ෂිප්ත తත්වයේ වහගන්න මම අනිත්‍ය කියන එක කල්පනා කරනවද එහෙම නැත්නම් ඇත්තටම මේ මගේ මනසේ දැන් ඇතිවෙච්ච මනෝභාවයත් අනිත්‍යයි එතකොට මට මගේ මේ මෙහෙම කරන්න ඕන කියලා හිතප එකත් අනිත්‍යයි. ඒක ඒ ඒ සම්බන්ධව ඒක පිළිගන්නේ නැති වෙනකොට මට දුකක් ඇති වෙනවා නම් ඒකත් අනිත්‍යයි. ඒතර අන්නේ විදිහට මේ මේ සමස්ත ධර්මයන්ගේ අනිත්‍යතාවය කියන පොදු ලක්ෂණය අපිට එතන දකින්න උත්සාහ කරන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨයි. ඒක එතකොට අපිට විදර්ශනා පැත්තටයි උදව් වෙන්නේ. එහෙම නැත්නම් අපේ මනෝභාවය වහලා අපි පොඩ්ඩක් සැහැල්ලු වෙන්න නම් අපි එතනට අනිත්‍ය ගෙනත් දාන්නේ. එතකොට එතන අනිත්‍ය සංඥාවක් විතරයි වැඩෙන්නේ. අනිත්‍ය සංඥාව හරි නැවත නැවත වඩන එක හොඳයි. හැබැයි මේ සංඥාව අපිට නිවන් දකින්න උදව් වෙන්නේ ඒක ප්‍රඥාවෙන් අවදි වෙනකොටයි. ඒ නිසා ඒ ඒ දක්වා අපි අනුක්‍රමයෙන් ඒවා දියුණු කරන්න ඕන. ඒවා ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ කරන ක්‍රමේ වැරදි කියලා කියන්න බෑ. අනන්තපෝ ස්වාමීන් පැහැදිලි කිරීම හොඳට මට තේරෙනවා. ඒකම දැන් ස්වාමීන් වහන්සේ කිව්වනේ අර අම්ම කෙනෙකුයි දුවෙකුයි ඇවිල්ලා කිව් දෙයක් දෙයක් පැහැදිලි කරා. දැන් ඇත්තට ඒ වගේ සිදුවීම් අද දැන් මේ හවස මට සිද්ධ වුණා. මේ ඒක උනේ ඇත්තම මම ගියක් හදනවා. ඒක උඩ තට්ටුවට ගියා. උඩ තට්ටුවට ගිය ගමන් මට පේනවා පල්ලෙහා තියෙන ගෙවල් ඔක්කොම. ඒතර මට එකපාරටම අමුතු හැඟීමක් ආවා. මට නිකන් මම ඉන්න උඩින් වගේ කියලා මං බැලුව මම සතුටු වගේ හැඟීමක් මම බැලුව මොකද්ද ඇයි මට ඒ හැඟීම ආවේ කියලා එනේ මම මං තේරුම් ගත්ත මම මට එක්තරා මානයක් ඇවිල්ලා තියෙනවා මම ඉන්නේ අනිත් අයට වඩා උඩින් කියන හැඟීම. ඉතින් මං ඒතකොට මම හිතුණා මට තව කෙනෙක් එකක් හැදුවොත් මීට වඩා උසින් එතන ප්‍රශ්නයක් වෙනවානේ. එතකොට මට දුකක් දැනේවි නේද කියලා. ඒකටත් හේතුව මගේ මානය කියන එක මම තේරුම් ගත්තා. ඇත්තට ඒ වෙලාවේ මානයක් මට තියෙනවා මම හැමදේම පේනවා උඩ අනිත් කාට වඩා මම උඩින් ඉන්නේ කියන හැඟීමක් තියෙනවා කියන එක. ඉතින් දැන් වැදගත්. ඔසන්නසේ ඒ විදිහට මම දැක්කා මම දැක්ක එතකොට මම දන්නවා ඉතින් මම මේක මගේ මගේ දුර්වලතාවයක් මම මේක අඩු කරගන්න ඕනේ. හැබැයි ඉතින් මම දැන් සෝවාන් වෙච්ච පුද්ගලිකුත් නොවන හින්දා ඒක මේ අවස්ථාවේ තිබ්බට වැරද්දක් නොවේ කියන එක මම හිතනවා. මම ඒක තීරුම් අරගෙන මම ඒක පුළුවන් තරම් අඩු ඇයි ඒක ඇති වෙන්නේ කියන ඒක ගැන හේතුන් ටික හොයාගෙන ඒක නැති කරන්න මම උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ වගේ හැකියාවක් අපේ මනසේ දැන් සමහරට තමන් ගැනම තරහක් එන්න පුළුවන් නේ. තමන් ගැනම නොසතුටක් ඇති වෙන්න පුළුවන්. දැන් මගේ මනස මෙච්චර නරකයිද කියලා. අන්න ඒකෙන් වළක්ව ගන්න අපි සමබර වෙන්න ඕනේ නෑ. ඉතින් මම තාම රහත් වෙලා නෑනේ. ඉතින් මේ අඩුපාඩු මන් ටික ටිකනේ හදාගෙන යන්නේ කියලා. එහෙම හිතන එක ගැල නිදහසට කාරණා සෙවීමක් හැටියට කිරීම නෙමෙයි. මනස සමබර කරගන්නට ඒ චින්තනය සමහර තැන්වලදී අපට උදව් වෙනවා. එහෙම නැතුව අර සාධාරණීකරණය කළා නෑ ඉතින් ඔය වැරදි වුණාට අඩුපාඩු වුණාට ඒවා ඉතින් මනුස්ස ගතිනේ එහෙම හිතන්න ගියොත් විනාශය දැන් ඒ බුද්ධික මහත්තයා හිතපු ක්‍රමේ හරි ඒ මොකද ඒ එතනදී මේ මේ தত্ত্বය මෙහෙම වෙන්න පුළුවන්. එතකොට තමන් ගැන තරහක් ඇති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් තමන්ට තමන් ගැන නොමනාපයක් නොසතුටක් ඇති වෙන්න පුළුවන්. මම මේ තාම මේ බොහොම ප්‍රාථමික තැනකනේ ඉන්නේ කියලා. ප්‍රාථමික තැනක ඉන්නවා කියන බව දකින්නත් ඕන. හැබැයි ඒක පිළිබඳව ගැටිලා වැඩක් නැහැ කියන බව නුවණින් තේරුම් ගන්නත් ඕන. එතකොට තමයි මධ්‍යස්තව ඒ සඳහා කළ යුතු දේ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්නේ ප්‍රත්‍යවේක්ෂණයයි අපිට හැමතිස්සෙම වැදගත් වෙන්නේ. අර తాවකාලිකව ඒ ඒ ඇති වෙන මානසික නොසන්සුන් බව පාලනය කරගන්න අපි මොකක් හරි මේ අනිත්‍ය සංඥාව හරි මොකක් හරි සමත කාරණයකින් එක වහලා දැම්මට කමක් නැහැ. හැබැයි වහලා දාලා අතහරින්න නැතුව නැවත නැවත ওই විදිහට ප්‍රතිවේක්ෂා කරලා බැලීම වැදගත් වෙනවා. එතකොටයි මනසේ ගොඩාක් සියුම් තැන් අපිට පේන්න දැනෙන්න ගන්න. පැහැදිලි සන්වහන්සේ. තෙරුවන් සරණයි සන්වහන්සේ. බයි. බොහොම පිං සන්වහන්සේ.